යං කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා ඊනං වා පනීතං වා යාදුරේ වා සම්තිකේ වා සබ්බං රූපං නේතං මම නේසෝ අමස්මින්න මේසෝ අත්තාති සදා සම්පන්න පින්වත් මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව හිතා ක්‍රමානුකූලව අපේ මානසිකාරය කෙලෙස් වලින් ඈත් කරගෙන බැඳීම් වලින් හිමින් අතබුදවාගෙන තමන්ගේ අනුන්ගේ වශයෙන් තියෙන මේ ලෝකයේ සත්‍ය ස්වභාවය තේරුම් ගන්න අපේ මානසිකාරය යොදවන්න ඕනේ. ඒ සඳහා වෙන වැඩපිළිවෙල තමයි අපි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, තිට්ඨ විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි ආදී වශයෙන් සාකච්ඡා කරමින් ඉන්නේ. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ වගේ කෙනෙකුට අවශ්‍ය කරන වැඩපිළිවෙල සම්පාදනය කරගන්නේ කොහොමද නිවන් දකින්න කියන එක ගැන සාකච්ඡා කරන්නයි. ඉතින් මුලින්ම වගේ අපි මේ වගේ විසුද්ධීන් හත සම්පාදනය කර ගැනීම ගැන කතා කරලා පසු අපි සූත්‍ර ධර්ම වල තියෙන දේශනා වගේ දේවල් සාකච්ඡාවට ගන්නවා. මොකද අපිට එතකොට ලොකු අරමුණක් තියාගන්න පුළුවන් මා යා යුත්තේ කොහෙද කියලා. අරමුණක් නැත්නම් ඉලක්කයකට යෑමක් වෙන්නේ නැහැ. ඉලක්කයක් පිළිබඳ අරමුණක් නැත්නම් අරමුණක් ඉලක්ක කරන්නේ නැත්නම් ඒ ගමන සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් නිවන් දකින්නවා නිවන් දකින්නවා කියලා හැමදාම කියනවා. කිව්වට මේ කොහොමද ඉතින් தත්තේ කියලා බලා ගන්න ඕනේ. වේගවත් වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ පින්වත්නි. හිත වෙනස් කරන වැඩපිළිවෙලක් මම හැමදාම කියන එක. අපේ හිතේ දුක් ඇති වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි සිද්ධ වෙන වෙනස්කම් හින්දා. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන්. ඒ වගේම ඒවා අපිට ඕන හැටියට තියෙන්නේ නැති හින්දා. ඒ ඒවා අපිට ඕන හැටියට තිබ්බත් නැතත් අපේ දුක ඇති උනේ අපේ හිතේ. නේද? ඒතකොට ඒවා වෙනස් කරන්න නෙවෙයි යන්න ඕනේ. කොහේ වෙනස් කරන්නද යන්න ඕනේ? හිත වෙනස් කරන්නයි යන්න ඕනේ. දුක් ඇති වෙච්ච තැනටයි වේදන දුක් ඇති වෙච්ච තැනටයි ප්‍රතිකාර කරන්න ඕනේ. ඒකින්ද අපේ හිතවල ඇති වෙලා ඇති වෙන సంతానගත වේදනාත්මක ස්වභාවයන් ඉවත් කර ගැනීම අපේ වගකීමක්. ඉතින් අන්න ඒ වගකීම අපි තුල ඇති කරගන්න අපි හැම නිමේෂයකම උත්සාහයක් ගන්න ඕන ඒ ඒ අනුව කටයුතු කරන්න. ඉතින් ඒ මොකද අපිට වැරදීමක් තියෙන්නේ කියන එක හැම වෙලේම මතක තියාගන්න ඕන. හැම වෙලේම මතක තියාගන්න ඕන. හරිද? මෙන්න මේ ටික මතක තියාගත්තා නම් ගොඩාක් වටිනවා. සමහර කාලවලදී හරියට පීඩිත වෙලා තියෙන සමහර දේවල් අපිටම සමහර කාලවලදී ගාණක්වත් නැහැ නේද? කාලයක් ගියාට පස්සේ මරණයක් කියලා හිතන්නකෝ. තමන්ගේ කවුරු හරි මැරුණාම ඒ ඒ වෙලාවේ ලොකු පීඩනයක් ඇති වුණාට පස්සේ කාලෙක ඒක ගාණක් නැත වෙනවා. ඒ මරණය වෙනස් වෙලාද හිත වෙනස් වෙලාද? ආ හිත වෙනස් වෙලා. එහෙනම් හිත වෙනස් වීමෙන් දුක් නැති කරන්න පුළුවන් දෙයිද? අන්න හරි. අරක කාලයාගේ ආයමෙන් සිද්ධ වුණේ. මේක ඒක වෙන්න ඉස්සෙල්ලාම හිත වෙනස් කරගෙන හිටියනවා. නේද? දුක් ඇති නොවන විදිහට හිත වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒකටයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය. ලෝකය වෙනස් කරලා අපිට කවදාකවත් මේ වැඩේ කරන්න බෑ. කවදාකවත් කරන්න බැරි දෙයක් කරන්න හදන අය ඉන්නවා අර ලියම් පැටියා මුහුදට වැටුණාට පස්සේ අම්මා මොකද කරේ මොකෙන්ද වතුර ඉස්සේ වලිගෙන් කවදාකවත් කරන්න පුළුවන් වැඩක්ද ඒක නේද ඒ වගේ අපිත් මේ කරන්න හදන ඊටත් වැඩිය වැඩක් අරකනම් අහකට ඉහපු වතුර ටිකවත් පේන්නවත් තියෙනවා චුට්ටක් අර නේද ඊටත් වැඩිය මොඩ වැඩක් මොකද මේවා පේන්නේ නැහැ අනිත් අය මං කැමති විදිහට හැදුනද කියලා පේනවද අනිත් අයගේ හිත අනිත් අයගේ හිත විනිවිද පේනවද? නොපෙනෙන දේවල් වගේක් හදන්න හදන පින්නත් නේ. හ්ම්. ඉතින් ඒක හින්දා මේ ධර්මය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ධර්මය අවබෝධය තුලින් අපේ සිත් සකස් වෙනවා. අපිට අවබෝධ කරගන්න තියෙන කාරණා පහයි. වැඩි නෑ. මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ පහේ ලක්ෂණ තුනයි. මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඉතින් බලන්නකො ටිකයිනේ. නේද? ටිකයි නේද? ඒක නෙන්න. එහෙනම් රූපය ගැන කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපි ඊයේ පෙරේදා වගේ දවස් කීපෙම අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ කියන ඒවා මේ ලොකු මුළු සංස්කාරයන් විශේෂයෙන්ම Tamanට දැනෙන්න ඕනේ කියලා මතක් කරා. එතකොට තමයි සම්මර්ථන ඥානය කියන තැනට අපිට යන්න පුළුවන්. එතකොට තමයි ඇතිවීම නැතිවීම කියන සමුදය වය කියන தত্ত্বය මේ ලෝකයේ තියෙන නාම પરම්පරාව රූප પરම්පරාවේ ඇතිවීම නැතිවීම පිළිබඳව අදහසක් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒකටත් අපි මේ මුලදී ධම්ම මතක් කරා තමන්ගේ මනස නාම රූප પરම්පරාවේ යොදවාගෙන ඉන්න ඕන කියලා. මතකද මම වැඩිපුරම කිව්වා ගින්දර ගැන අපි දන්නේ ගින්දර ගැන අපි දන්නේ ගින්දර අපි ඇහෙන් ස්පර්ශ කරන හින්දා කියලා. ගින්දර අඩු කරන හැටි, වැඩි කරන හැටි, ඒකෙන් ප්‍රයෝජන ගන්න හැටි අපි දන්නවනේ මේ වෙනකොට. ඒ ගින්දර කියන්නේ ගැලීමක්නේ, ධාරාවක්නේ නේද? එතකොට මේ මේ බුරබුරා නැගෙන වැඩපිළිවෙල ගැන අපි හොඳට දන්නවා. ඒක පාලනය කරන විදිහ දන්නවා. දන්නේ ඒක ඇහත් ඇහෙන් සම්බන්ධ කරලා තියෙන හින්දා අපිත් එක්ක. ඍජුවම අපි ඇහෙන් ස්පර්ශ කරලා තියෙනවා ඒක. ගින්දර වගේ වැඩපිළිවෙලක් තමයි රූප වැඩපිළිවෙල. වේදනා වැඩපිළිවෙල. සංඥා වැඩපිළිවෙල. සංකාර වැඩපිළිවෙල. විඥාන වැඩපිළිවෙල. හේතු නිසා සකස් වෙන දෙයක්. අරක ඇහෙන් දැනගත්තා මේක ඇහෙන්වත් කනෙන්වත් නාහෙන්වත් දිවෙන්වත් ශරීරයෙන්වත් බෑ මේක මනසෙන් දකින්න. මනසෙන් ස්පර්ශ කරන්න ඕන එක. මනසෙන් ස්පර්ශ කරන්න නම් මනස ඒකට යොදවගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක කරගන්න ගියහම මොකද වෙලා තියෙන්නේ? ඒක කරන්න බෑ. මග යන හිටිනවා. ගුලි ගුලි හිටිනවා මොනවද? දරුවෝ කියන්නේ පංච උපාදානස්කන්ධ ගුලියක්. ආදා ඒ ඒ ගුලියේ හිටලා ගිහිල්ලා හිත. හරි මේ ගුලිය කොහෙ පැන්නද කොහෙ දිව්වද මොනවා කිව්වද ආන් ඉතින් ඒක ගැන කල්පනා කර ඉන්නවා කොයි හරි වෙලාවක කවුරු හරි කනට ගහපු එකක් හරි බෑන් එකක් හරි කියන්නේ ඒ වගේ පංච උපාදානස්කන්ධ ගුලි කෑල්ලක් නේද ඒ කෑල්ලත් එක්ක මොකද වෙන්නේ දැන් මේ භාවනා කරන්න ඉඳගත්ත කෙනා මනස අර අරක ඇත්ත తත්වය හොයාගන්න කියලා අරමුණ යොදපු එක්කෙනාට මොකද වෙන්නේ අන්න අර කෑල්ලත් එක්ක නටනට පාර නේද හ්ම් එතන ගිහලා දැන් නලියනවල මෙහෙම කිව්වා නේ මෙහෙම කිව්වා නේ කියලා නේද? ඉතින් ඒ වගේ හිත යොදවන්න බැරි වෙනවා. ඒකට හිත ශක්තිමත් කරගන්නයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය. නේද? එහෙම කියලා අපි සාකච්ඡා කරමින් එන ගමනේ දැන් මේ වෙනකොට අපිට යම් කිසි රූපයක්, යම් කිසි වේදනාවක්, යම් කිසි සංඥාවක්, යම් කිසි සංකාරයක්, යම් කිසි විඥානයක්. කොහෙද ඒක අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, වර්තමාන පච්චුපන්න උපදින දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අධ්‍යාත්මික වෙන්න පුළුවන් මගේ කොටගත් දෙයක් වෙන්න පුළුවන් නැත්නම් මගේ කොටගත් නොගත් දෙයක් වෙන්න පුළුවන් බාහිර දෙයක් වෙන්න පුළුවන් මට අයත් දෙයක් කියලා අපි ගන්න දේවල් වගේක් තියෙනවානේ එහෙම එකක් වෙන්න පුළුවන් නැතෙන්න එහෙම නැත්නම් ඒක ඒක හීන දෙයක් වෙන්න පුළුවන් ඒක උතුම් දෙයක් වෙන්න පුළුවන් ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන් නරක දෙයක් වෙන්න පුළුවන් ඒක දුර තියෙන දෙයක් වෙන්න පුළුවන් ළඟ තියෙන දෙයක් වෙන්න පුළුවන් ඔන්න ඒ විදිහට මේ තියෙන හැම එකක්ම නේතං මම නේසෝ හමස්මි මම නෙවෙයි මගේ නෙවෙයි න මේසෝ අත්තාති මගේ ආත්මය නෙවෙයි කියලා දැනෙන්න ඕනේ දැනෙන්න ඕනේ ඔය ටික නම් හොඳට පාඩම් කොයි ටිකද රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි සංඥා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මොකද කියන්නේ පාඩම නැද්ද ඔව්වා කියයි ඕනේ නැතා නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දැනෙන්න ඕනේ ඒක දැනෙන්න නම් මොකද කරන්න වෙන්නේ ඒවා දුර වශයෙන් ළඟ වශයෙන් අධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ හරිද? ඒකද මම හැමදාම අහන ප්‍රශ්නයක් තියෙනවනේ. මේ දරුවෝ දැක්කහම දරුවෝ ඇවිල්ලා ආදරෙන් කතා කරනකොට හම් මේ මහා දුකක් මේක කියලා හැම හිතලා තියෙනවද දන්නේ මෙන්න හිතන්න. ඒක පංච උපාදානස්කන්ධයද නැද්ද? නේද? ඒක ළඟට ඇවිල්ලා ආදරෙන් කතා කරනවා කියන්නේ මට දුක් උපදින කාරණාවක්ද නැද්ද? ආ එහෙනම් ඔන්න තේරෙනව නේද කොච්චර වෙනසක් වෙන්න ඕනද කියලා. නේද? දරුවෙක් දකිනකොට මේක මට අයිති නැති දෙයක් විදිහට දැනෙන්න ඕනේ. දරුවාගේ ආදරය මගේ හිත ඉල්ලනකොට ඒක මට ඕන හැටියට තියාගන්න බැරි දෙයක් විදිහට දැනුන එක වැස්ස වගේ දැනෙන්න ඕනේ. අවුව වගේ දැනෙන්න ඕනේ. කෙනෙක්ගේ ආදරයක් Tamanට ඕනේ කියලා හිතනකොට අවුව වගේ වැස්ස වගේ දැනෙන්න ඕන. දැන් නම් වහිනවා තමයි හොඳට කෙනෙක්ගේ ආදරය ලැබෙනවා අපිට වෙලාවකට. නේද? එතකොට දැනෙන්න ඕන කොහොමද? දැන් නම් වහිනවා හොඳට. ඒත් වහිනකොට මොකද අපිට දැනෙන්නේ? වහිනකොටම මොනවද දැනෙන්නේ? දැන් අපි කොහේ හරි යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඇඳුමුත් ඇඳගෙන යන්න හදනකොට ලොකු වැස්සක් වහිනවා. කෙනීගෙන යනවද? නෑ. ඇයි? ඉන්නවා. ඇයි ඉන්නේ? වහිනකොටම දන්නවා පායනවා කියලා. නේද? කොයි වෙලාවෙ පායන අපිට දන්නේ. ඒක දන්නේ නැහැ. ඉක්මනටම පායයි. කොයි වෙලාවෙ හරි පායයි. මේක කවදාකවත් එක දිගට තියෙන්නේ නෑ. එහෙනම් වැස්ස අනිත්‍යයි. නේද? කොයි වෙලාවෙද කියලා මට තීරණය කරන්න බෑ. කොයි වෙලාවෙ හරි පායපු වෙලාවක යනවා. එහෙනම් වැස්ස අනාත්මයි. නේද? මට ඕන වෙලාවෙ මට ඕන විදිහට ඒක වෙනස් වෙන්නේ නෑ. හැබැයි එක දිගට තියෙන්නේ නෑ. කවුරු හරි මට බයිනවා හොඳටම. කොහොමද හිතෙන්න ඕන? ඔය බැනිල්ල ඔය තරහ වෙනස් වෙනවා. එන එක අනිත්‍යයි. නේද? ඊළඟට ඒක මට ඕන හැටියට වෙනස් කරන්න බෑ. එහෙනම් මම මොකද කරන්න ඕන? රැස්ස පායනකම් ඉන්න ඕන. දැන් නම් ගොරෝ ගොරෝ වහිනවා. නේද? තෙමෙන්න ඕනේ නෑ බොරුවට. මොකද කරන්න ඕන? රැස්ස පායනකම් ඉන්න ඕන. ගෙදර එහෙමද දන්නේ තරහ වැස්ස වැහලා ගොරෝ ගොරෝ වහිනකොට නේද? තරහ වැස්ස ගොරෝ ගොරෝ පැත්තකින් වහිනකොට තෙමෙන්නේ නැතුව ඉන්නවද? හානි කරගන්න නැතුව ඉන්නවද? නැත්නම් පෑනලා මැදට ඈ හොඳට තෙමිලා නියුමෝනියාවත් හදාගන්නවා. ලෝකේ අන්න එහෙම දැනෙනවද කියලා බලන්න. ධර්මය අවබෝධ වෙනවා කියන්නේ තමන් අවබෝධ වෙන එකයි. ධර්මය අවබෝධ වෙනවා කියන්නේ අනුන් අවබෝධ වෙන එකයි. අනුන්ගේ නොමනා වැඩහමුවේ තමන් නොසැලී ඉන්නවා නම් හරිද? අනුන්ගේ අකටයුතුකම් හමුවේ තමන්ගේ සිත සැලෙන්නේ නැත්නම් සැනිකවාවක්වත් අර කට්ටිය හරිය නිදහසට කාරණාවක් හොයාගෙන ඉන්නවා. මොකද්ද? මං සෝඩා බෝතලයක් කියලා. නේද ඔක කියලා. මං ওই තරහ දිගටම අරන් යන්නේ නැහැ. හැබැයි ඉතින් මට එක පාරටම තරහ යන සෝඩා බෝතලේ කැඩුවා වගේ තමයි කියලා නිදහසට කාරණා. සෝඩා බෝතලේ කඩන වෙලාව ඇති තාත්තව මරන්න. අම්මාව මරන්න. හරිද? ඒක හරියන එකක් නෙවෙයි ඒක කිසිම නිදහසට කාරණාවක් නෙවෙයි. හරිද? ඒ තමයි පංච උපාදානස්කන්ධේ වරදවා ගන්න හින්දාමයි සෝලබෝතලේ කැඩෙන්නේ. නේද? ඒ කියන්නේ මහා තරහක් එන්නේ. ඒක හින්දා මේ ලෝකය මම මගේ මගේ ආත්මය නෙවෙයි කියන එක අපිට දැනෙන්න ඕනේ පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මෙනෙහි කරන කෙනෙකුට හරි එන්න ඒ දැනෙන ස්වභාවය මේ බලන්න අපි නිකන් මේක සාකච්ඡා කරමු අර දැන් ලක්ෂණ තුනම බලන්න තියෙන්නේ නේද? මගේ දෙයක් නම් මගේ කියලා අපිට දැනෙන්නේ මොන වගේ දේවල්ද? මගේ දරුවා සහ අනුන්ගේ දරුවා කියලා අපි කියනවා. අනුන්ගේ දරුවා මට ඕන විදිහට ඉන්නේ නැහැ. අනුන්ගේ දරුවා හිතුවක්කාරයි. මං කියන දේ නෙවෙයි ඉන්නේ. එහෙම බැඳිවන්නේ නැහැ. එහෙනම් මගේ දරුවා කියලා මං කියන්නේ මං කියන විදිහට මං කියන විදිහට ඉන්නවා නම් මට මෙල්ල නම් සාමාන්‍යයෙන් අපි මගේ කියලා ගත්ත හැකියට. මට මෙල්ල නම් නේද? එහෙම නේද? සමහර දරුවෝ ඉඳලාමත් මොකද වෙන්නේ? තමන්ගේම දරුවෝ ඉතාලම හිතුවක්කාර වෙලා යනවා. කිසිම විදියකින් කියන දේ අහන්න තියෙනවා. ඒකට තාත්තලා කියන කතාවක් මොකද්ද? ඕකා මගේ එකෙක් නෙවේ කියලා මං තුන් මාසේ දාන දීලා අයින් කරා. නේද? එහෙම කියනවද? එහෙම කියලා කියන තුන් මාසේ දාන දෙනවා නේද? මගේ එකෙක් නෙවෙයි කියලා මම අයින් කරලා දැම්මා කියලා කියනවා. ඒ මොකද? කලකිරිච්ච හින්දා. ඇයි කලකිරුනේ? හිතුවක්කාර හින්දා. නේද? හිතුවක්කාර නම් කලකිරෙනවා අපි නේද? එහෙම නේද? හා. දැන් මම අහන මේ අතන්ගේ ඔය ශරීරය හිතුවක්කාරද නැත්නම් ඒකද? හිතුවක්කාරකයි කියන්නේ අය බුද්ධම හිතුවක්කාරකමක් තියෙන්නේ. ඇයි? රිදෝනවා, නලියෝනවා, පිපාසය ඇති කරනවා, බඩගින්න ඇති කරනවා, ඉඳගන්න කියනවා, හිටගන්න කියනවා, වෙලාවකට වකුටු වෙලා ඉඳගන්න දෙන්නේ නැහැ, වෙලාවකට හිටගෙන ඉඳ දෙන්නේ නැහැ නේද? කරකෝල පල්ලෙහාට දානවා නේද? ඉතින් නාවන්න කියනවා. ඊට පස්සේ කොච්චර පිසුරු තියාගන්න හදුවත් මොනවද එළියට දාන්නේ? ආකමැතිම ගඳම දේවල් වගේක් හැම වෙලේම එළියට දානවා දාඩිය එළියට දානවා සෙම එළියට දානවා නේද එපා ගැදින හයින් වක් කරනවා ඉතින් මේ ශරීරයත් එක්ක මොන දුකද ඉන්නේ කියන්නේ එහෙනම් හිතුවක්කාරද නැද්ද එහෙනම් මේක මගේද මගේ වෙන්න බෑ මගේ නම් ඕවා කරන්න දෙන්නේ නෑ නේද ඒ වගේම වේදනාව මොකද දන්නේ මට ඕන විදිහටද සැප වේදනාවක් ඇති වෙන්නේ මට ඕන විදිහට දුක් වේදනාවක් ඇති වෙන්නේ මේකේ දුක් වේදනාවක් ඇති වෙනවා මාව යට කරගෙන තද කරගෙන හිර කරගෙන දුක් වේදනා ඇති වෙනවා. නේද? එහෙනම් මේ වේදනාව මගේ කොට ගන්න පුළුවන්ද? සංඥාව කියන හඳුනා ගැනීම. මේ පාර යනකොට මොනවද ඇහෙන්නේ මොනවද පේන්නේ මොනවද දැනෙන්නේ ඔක්කොම හඳුනා ගැනීම වෙනවා. මට ඕන විලාවට මට ඕන විදිහට වෙන්නේ. දැන් මං කියාගෙන කියාගෙන ගියොත් ලයිෆ් එකක් ඒ ඔක්කොම හඳුනා ගන්න ඕන බලන්න. peer, අඹ, අන්නාසි කියන හඳුනා ගන්නවද නැද්ද? ඒක නෙන්නම්. ඒ අඳුනා ගැනීම දැන් කාට ඕන හැටියටද වෙන්නේ? ওই පැත්තට ඕන හැටියටද වෙන්නේ? බලන්න ওই පැත්තට ඕන හැටියටද වෙන්නේ කියලා හපුලවන්න නවත්තන්න එහෙනම්. peer, අඹ, අන්නාසි, තෙල් කියනකොටම අඳුර ගන්නවද නැද්ද? ඉතින් ඒක ওই කට්ටියද කරන්නේ? මං කරනවා නම් නවත්තන්න පුළුවන් වෙනවා. මෙහෙන් සද්ද ඇහෙනකොට එහෙම අඳුර ගන්නවා. ඒක නම් මගේ වැඩද? ඒක මගේ වැඩ නෙවෙයි හේතු නිසා සකස් වෙන වැඩ. නේද? ඊළඟට ඒ ඒ සංඥා ඊළඟට තරහා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ගිජුකම, කෑදරකම වගේ ඒවා මට ඕන වෙලාවට එන්නේ. මට ඕන වෙලාවට යවන්න පුළුවන්ද? ආ එහෙනම් ඒක මගේ වැඩද? නෑ. එහෙනම් ඒක මගේ වැඩක් නෙවෙයි නේද? ඊළඟට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. එපා කියපු වෙලාවට සද්ද ඇහෙනවද නැද්ද? එපා කරපු දේවල් මේ ඇහැට පේනවද නැද්ද? නේද? එපා කරපු සීත උස්නේ දැනෙනවද නැද්ද? එහෙනම් මගේ වැඩක්ද ඒක? මට පුදුම බලහත්කාරකමක් නේද කරන්නේ ඔය ටික ඔක්කොම. <laughs> එහෙනම් පංච උපාදානස්කන්ධය මගේද? <laughs> නේද? ඉතින් මේක මගේ නෙවෙයි. එහෙනම් එහා අපේ වැඩේ මොකද වෙලා තියෙන්නේ? මේකවත් මගේ නෙවෙයි මේ කොටසවත් මගේ නෙවෙයි මගේ කියලා ගන්න බෑ අනිත් අයගේවත් මගේ කියලා අල්ලගෙනද නැද්ද නෑ වෙන කොටස් වගේකුත් මගේ කියලා අල්ලගෙන නේද වෙන දැනක හැදෙන දේවල් වගේකුත් මගේ දරුවාය මගේ සහෝදරයාය මගේ ඥාතියාය කියලා නේද මේ ඒවට සමහරවල් කියන්නේ මගේ කියලා නෙවෙයි මගේ ම කියලා මගේම කියලා පිස්සුද නැද්ද හොඳටමද නැද්ද? නේද? හොඳටම පිසු වගේ. ඉතින් මේන්න මේ ටික තේරුම් ගන්න වෙනවා. ඒ ටික තේරුම් ගන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් තමන් පුංචි තැනේ ඉඳන් අපි අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය කතා කරා. ඒවා තමන්ගේ පැත්තෙන් හොඳට වර්ධනය කරන්න ඕනේ. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. හරිද? එක දිගට එක දිගට එක දිගට දුර තියෙන වස්තු, ළඟ තියෙන වස්තු, සන්තකයේ තියෙන වස්තු, සන්තකයේ නැති වස්තු, ඕලාරිසික වස්තු, සුකුම වස්තු මේ වගේ හැම එකක්ම අරගෙන ඉතින් මේකටයි සතිපට්ඨාන දේශනාව තියෙන්නේ. ඒ අනුව රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියනවා මෙනෙහි කරන්න ඕන මම මගේ කියලා දැනෙන්නේ නැති වෙන කම්ම. හරිද? කොයි කැලරද මම කියන්නේ මම මේකේ? නේද? මේවා වෙන් කරගන්න විදිහ මම ගාවක් කියලා දුන්නා. කීපතාවක් කියලා දුන්නා. මේ දැන් දත කියනවා දතකා කියනවා කියනවා දතේ කෑල්ලක්වත් අංශුවක්වත් දන්නවද කා කියනවා කියලා දතේ අංශුවක්වත් දන්නවද කා කියනවා කියලා දත් කා කියන එකක් දත දන්නේ එහෙනම් දත කියන්නේ එකක් කා කියලාම කියන්නේ වේදනාව කියන්නේ තවත් එකක් වෙනම එකක් නේද ඒවා වෙන් කරගෙන ඒ වේදනාවන් දිහා මෙනෙහි කරන විදිහ ඔක්කොම අපි සාකච්ඡා කරා ඉතින් ඒවත් එක්ක බලාගෙන යනකොට දරුවා කියනකොට පංච උපාදානස්කන්ධ ගුලියක් බව දැනෙන්න ඕනේ. එතන ඒකට අදාළ රටාවකට සකස් වෙන කර්මානුරූප නේද? ඒ වගේම චිත්තය අනුව, ඍතු අනුව, ආහාර අනුව සකස් වෙනවා. බලන්න පොඩ්ඩක් හිතලා. දැන් ළමයා කියලා ගන්නකො ළමයා කියලා ගත්තාම මේ ළමයාගේ ශරීරය දන්න දවසේ ඉඳලා මරණ දවස වෙනකම් හැම නිමේෂයකම වෙනස් වෙනවද නැද්ද? නේද? පොඩි කාලේ අර කොච්චර හුරතලයට නේද ලස්සනට පිළිවෙලට තිබුණාද? දැන් කොහොමද? දැන් අර පරණ තිබ්බ ශරීරය ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මරණය දක්වාම මේ ශරීර කලාපය වෙනස් වීගෙන යනවා. ඊළඟට බලන්න ඊළඟට එක පැත්තකින් බලපුවාම ඔන්න ඒක එහෙම. ඊට පස්සේ ඒවා අවුරුද්දකට වතාවක් ගත්තත් දවසකට වතාවක් ගත්තත් වෙනස් වෙනවද නැද්ද? හැම මොහොතෙම හැම මොහොතෙම වෙනස් වෙන ස්වරූපයක් තියෙනවා. ඒ විතරක්ද ආහාර හින්දා එයාගේ ශරීරයේ සකස් වෙන කොටස් තියෙනවනේ. එතන යාට හොඳ ප්‍රණීත ආහාර දුන්නොත් මොකද වෙන්නේ? හොඳට හැදෙනවා. වැඩියෙන් දුන්නොත් වැඩියෙන් මහත් වෙනවා. අඩුවෙන් දුන්නොත් කෙට් වෙනවා. එහෙනම් ආහාරින්ද ඒ ශරීරයේ තියෙන දේවල් වෙනස් වෙනවද නැද්ද? අඩු වැඩි වීම වෙනවා වෙනස් වීම වෙනවා. ඊළඟට කර්ම නේද කාලයකට යාට මොන තරම් ආහාර දුන්නත් මහත් වෙන්නේ නැහැ. මොන තරම් නේද මොන තරම් කෙට්ටු කරන්න අඩුවෙන් දුන්නත් කෙට්ටු වෙන්නේ නැහැ. අද ආහාර දීලා මූණ හදා ගන්න පුළුවන් දෙයාගේ තියෙන මූණ වෙනස් කරන්න පුළුවන්ද? බෑ ඒක කර්මානුරූපව වෙනස් වෙන විදිහක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔන්න කර්ම හින්දා යාගේ වෙනස් වීම සිද්ධ වෙනවා. එයාට උෂ්ණ පළාතකට ගියොත් කළු වෙනවා. පුපුරනවා හැමත් එක්ක නේද? සීතල පළාතකට ගියොත් ඒත් එහෙමයි නේද? පොතු පොතු ගහනවා. ඉතින් ඒ ඔක්කොම අන්න ඍතුවින්ද වෙනස් වෙනවා. ඊළඟට එයාට පීඩාවක් આવොත් එහෙම කාලෙකදී පීඩාවක් ආපුවා මොකද දැන් පීඩාව ආපුවා දැකලා තියෙනවද? නේද? සන්තෝෂෙන් ඉන්න කාලේට කට සාමාන්‍ය තියෙන මේ අතර මෙහෙම. මෙහෙම. මෙහෙම තියෙන දෙයක් හැන්ඩල් වෙනකොට සන්තෝෂයක් වගේ. හරිද? ඒලාට මේ එක දිගට එන පීඩාවක් ආවම මේ අතට. ඈ <laughs> ඉතින් මූණම වෙනස් වෙලා. මේ මස් පිටුපව වෙනස් වෙලා එල්ලෙනවා නේද? හ්ම්. ඉතින් අන්න බණ්ඩේ රූප කලාපනේ. ඉතින් මට පුළුවන් මේව නවත්තන්න. බෑ එකක්වත් නවත්තන්න බෑ. ඊට පස්සේ මම උපරිම උත්සාහ කරනවා යාගේ හිත හදන්න කියලා එක එක ඒවා කරලා බලනවා. <laughs> ඒවාට හේතු අයින් වුණොත් අයින් වෙනවා මිසක් ඒවා සකස් වෙන්නේ නැති වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ නොයේකුත් ආකාර වලින් ගුරු ආශ්‍රයයක් අරගෙන, කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන මොකද කරන්නේ? අපි මේවා මෙනෙහි කරන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. අපි හැමදාම මෙනෙහි කරේ කොහොමද? අනේ මටම ලැබිච්ච දේවල්, අනේ මගේම දේවල්, අනේ මටම හොඳ දේවල් කියලා තමයි මේවා මෙනෙහි කරේ. දෙයියෝ දුන්න දේවල් නේද? අනිත් අයට වගේ නෙමෙයි මේවා වෙනස්. ඒ ක්‍රමයටනේ හිටියේ. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මල් පූජා කර කර ඉන්න විතර නේ අපිට වැරදුනා. අර කට්ටියවත් එක්කන් කියලා මොකද කරන්නේ? සසර වසනතුරු එකට යන්න ඕනේ කියලා බුදුහාමුදුරන්වත් පාවිච්චි කරන්න හදන්නේ මොකටද? දිගට දිගට අරගෙන. මල් දෙක දෙක තුන තියෙනවා තුන තුන තියෙනවා මේවා ඔක්කොම නේද? එක දිගට යන්න ලෑස්ති කරගන්නයි මේ මේකත් පාවිච්චි කරන්න හදන්නේ. සාසනෙත් පාවිච්චි කරගන්න හදන්නේ. ඉතින් <laughs> ඒකට නෙවෙයි මේක. මේකේකට නෙවෙයි ඔන්න ඔය හිත වෙනස් කරන්නයි. කෙලෙස් වැඩි කරන කිසිම දෙයකට සාසනය භාවිත නොකළ යුතුයි. හරිද? කෙලෙස් අඩු කරගන්න තියෙන සාසනය අඩුම ගානේ අනිත් ඔක්කොම තියෙන කෙලෙස් වැඩි කරගන්න. හෝටල් මොකටද? නේද? කෑම දැක කෙලෙස් වැඩි වෙන්න. නේද? සිනමා ශාලා මොකටද? එළවලු මාකට් මොකටද? නේද? මාළු මාකට් මොකටද? ඇඳුම් කඩ මොකටද? නේද? ඔය ලෝකයේ තියෙන ඔක්කොම හැම දෙයක්ම සමිත සමාගම් පවා එක අතකින් මොකටද? කෙලෙස් වැඩි කරන ඒවා තමයි වැඩිපුර වැඩිපුර තියෙන්නේ. ඉතින් හැම දෙයක්ම කෙලෙස් වැඩි කරන් තියෙන. ශාසනය මොකටද? හා. එතකොට පන්සලට යන්නේ වැඩි දෙනෙක් අනිත් පැත්ත. එතෙන්ට යන්නේ කොහොමද? හොඳට හරි බරි ගහලා ඇඳිලා සුදු නම් ඇඳලා යනවා හැබැයි කවුරු වගේද? ඉතින් මනමාලිය සුදු ඇඳින්නේ නේද? ඒ වගේ සමහර අයත් දැකලා තියෙනවද නේද? පන්සලට යන්නේ සුදෙන් වුණාට හොඳට සැරසිලා යන්නේ නේද? මූණවල් පාට කරලා ඇඳලා ඔක්කොම කරලා යන්නේ මොකටද? ඉතින් අර කේස් හරි කරගන්න යන්නේ ප්‍රදර්ශනය සඳහා යනවා. එහෙනම් විහාරස්ථානය ධර්මය කියලා කියන්නේ හැම නිමේෂයකම අඩු කරගන්න මෙනෙහි කරන්නයි. ඒතර තමන් මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. නිවැරදිව මෙනෙහි කරන්න ඕනේ. හරිද? රූප වේදනා සංඥා සංකාර විඥානයන් කියන ඒවා අරගෙන මහා පරාසයකට මෙනෙහි කරන්න ඕන කියලා දුන්න විදිහට ටික ටික ටික ටික ටික ටික ළඟ තියෙන රූපයක් හරි දුර තියෙන රූපයක් හරි කිසිම විදිහකින් මගේ පැත්තට මේක මගේ කියලා දැනෙන්නේ නැති වෙන්න ඕනේ. මගේ කියලා දැනෙන්නේ නැති වෙන්න ඕනේ. මේක එක දිගට තියෙනවා කියලා දැනෙන්නේ නැති වෙන්න ඕනේ. එක දිගට තියෙන දෙයක් කියලා දැනෙන්නේ නැති වෙන්න ඕනේ. මේක සැපයි කියලා දැනෙන්නේ නැති වෙන්න ඕනේ. හරිද? මේක සැපයි මේක සුවයි කියලා දැනෙන අනිත් පැත්ත හැරෙන්න ඕන ඔක්කොම. යටිකුරු වෙලා තිබ්බ දේ උඩුකුරුණා වාගේ Tamanට හැංගෙන්න ඕන මුළු ලෝකයම එක පිටකට කැටි කොට අරගෙන. හරිද? එක පිටකට කැටි කොට අරගෙන තමන්ට දැනෙන්න ඕනේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා. හරිද? ඉතින් මේකට අපි ගොඩාක් උපක්‍රම පාවිච්චි කරා. මට ගණේද මම කිව්වා මේ ශරීරය ගැන හිතන්න කියලා බැකෝ යන්ත්‍රයක් වගේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා බාහිර පටවිය, අභ්‍යන්තර පටවිය දෙකම එකයි කියලා. හරි? දැන් අධ්‍යාත්මික කියලා යමක් ගත්තනම් පින්නත් නේ අධ්‍යාත්මිකයි කියලා තමන්ගේ කියලා යමක් ගත්තනම් මේ ශරීරය මගේ කියලා හිතුවනම් නැත්නම් මගේ ශරීරය බලන්න මේකේ පටවිය තියෙනවා, තද ගතිය තියෙනවා. ඇලෙන ගතිය තියෙනවා, ගලන ගතිය. ආපෝ. උහු කරන ගතිය තියෙනවා, තේජෝ ගතිය තියෙනවා. ඊළඟට වායෝ ගතිය, පුම්බන ගතිය තියෙනවා, වායෝ ගතිය තියෙනවා. මේ පටවිය කිසිම විදිහකින් මාව මම නියෝජනය කරන පටවියයි කියලා තියෙනවා දෙකක්. නෑ, එහෙම එකක් නෑ. මම නියෝජනය කරන පටවියයි කියලා එකක් නෑ. ඒ පටවිය දන්නේ මං කිය දත මොකුත් දන්නේ නෑ කියලා. මගේ අත දන්නවද මම බත් උස්සනවා කියලා කනකොට? නෑ. බැකෝ එකේ අත දන්නවද එයා පස් උස්සනවා කියලා? නෑ. දෙකම දෙකම එකයි. අන්තිමට බලනකොට දෙකම එකයි. නේද? මේ ශරීරයේ කිසිම අංශුවක් දන්නේ නෑ. කිසිම අංශුවක් දන්නේ නෑ. මම මේ මේ මාව නියෝජනය කරනවා කියලා. ඒ කියන්නේ මම කියලා ගන්න මිම්මක් ඇති කරගන්න මෙතන මේ මේ රූප කලාපයන් මේ ශරීරයේ කොටස් වලට වෙනම මම කියලා ගන්න බෑ. මොකද එහා පැත්ත මෙහා පැත්ත ඔක්කොම එකයි බාහිර තියෙන පටවියත් එකයි. මේක මම කියලා වෙන් කරන්න බෑ. හරි. අනිත් වේදනා සංඥා සංකාර විඥානනුත් එහෙමයි. අපි කාතුලත් ඇති වෙන්නේ එකම විදිහේ වේදනා සංඥාවල් සංකාරය විඥානය සකස් වෙන්නේ හේතු අනුව සකස් වෙනවා මිසක් ඒක මගේ කියලා ගන්න බෑ මේක මගේ ශරීරය කියලා ගන්න බෑ මම කියලා ගන්න පුළුවන්කමකුත් නැත්තේ නෑ ඒ වගේම මේක මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් කියලා මගේ ආත්මයකට මට මට මට මෙහෙම මෙහෙම වුණොත් හොඳයි මෙහෙම නොවුනොත් මෙහෙම නොවිය යුතුයි මෙහෙම විය යුතුයි කියලා මේ ලෝකේ මොනවද මම පවත්න්නේ බිඳි බිඳි යන මේ සංස්කාරය හැම වෙලෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මහා රාශියක් කොට තමන්ට දැනෙන්න ඕනේ. හරි? අර පොඩියට පොඩියට මෙනෙහි කරපගෙනාට පසුව මහා රාශියක් කොට දැනෙන්න ඕනේ. හ්ම් රූපේ කියන්නේ අර වෙන පිළුවක් බිනි බිනි බිනි බිනි යනවා වගේ හැම වෙලෙම පිපිරි පිපිරි පිපිරි පිපිරි වෙනස් වෙලා යන එකක් ඒක මහා පරාසයක් විදිහට දැනෙන හැම තැනකම මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා දැනෙන්න ඕනේ. ඒ වගේම වේදනාව කියන්නේ මේ දිය බුබුලක් දැන් ගඟක් ගත්තොත් නැත්නම් ඇලක් ගත්තොත් කොහේ හැම තැනකින්ම දිය බුබුල වෙන තැනක් තියෙනවා වගේ තැන් තැන් වල තැන් තැන් වල තැන් තැන් වල හටගන්න නේද? හටගන්න සැරෙන් සැරේ හටගන්න වේදනාවල්. ඒතකොට මගේ විතරද? නෑ එහා පැත්තේ ශරීරයත් එහෙමයි. අනිත් තැනත් එහෙමයි. නේද? එතකොට සංඥාව කියන්නේ පිළිගුවක් වගේ. ඇයි? තිබුණාට එහෙම දෙයක් ඇත්තටම බැලුවොත් හොයලා බැලුවොත් එහෙම දෙයක් නෑ. හරි. සංකාරය කියන්නේ කෙසෙල් කඩක් වගේ. ඇයි? හොයලා හොයලා ගලවලා ගලවලා බලද්දි අරටුවක් නෑ. මොකුත් නෑ. මහලකෝර කඳ වගේ තිබ්බට ගලවලා බලනකොට මොකුත් නැහැ. ඊළඟට විඥානය කියන්නේ මායාකාරයක් වගේ. ඇයි? මේ ඉන්නවා මේ නැහැ. මේ ඉන්නවා මේ නැහැ. නේද? ඒ කොතන හට ගන්නවද කියලා හොයාගන්නවත්වත් බෑ. ඉතින් ඒ වගේ මේවා මේ වගේ දේවල් හින්දා මැවිලා තියෙන මේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයක් විදිහට දකින්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න ඕනේ. ලෝකෙම තියෙන්නේ මේ වගේ වැඩපිළිවෙලක් කියලා මහා විශාල පරාසයකට අතීත අනාගත පත්‍යුප්පන්නං ධම්මාන සංකීපීත්වා අවත්තේ පඤ්ඤා සම්මස්සනේ ඥානං කියලා සඳහන් කරලා තියෙනවා සම්මස්ස ඥානය කියලා කියන්නේ මේ අතීත අනාගත පත්‍යුප්පන්න ආදී වශයෙන් මේ තියෙන ඒවා මේ ප්‍රඥාවෙන් තමන්ගේ නුවණින් මහා පරාසයකට විසිරීලා තියෙන පරාසයක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වශයෙන් තමන්ගේ පැත්තේ දැනෙන්න ඕනේ ලොකු පරාසයකින්. ඒ කියන්නේ ලෝකයේම එකකොට කැටිකොට කැටිකොට දැනෙන්න ඕනේ. මේ කැටිකොට දැනෙන්න ඕනේ කියන එක ගැන මම ඊයේ පෙරේදත් මතක් කරා. බලන්න අපිට පුළුවන් මේක තේරුම් ගන්න. ඒ කැටිකොට දැනෙන්න නම් ඒවා වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරන්න ඕනේ. දැන් අපි කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු ඒ වගේ එක එක එක එක එක එක ඒවා අරගෙන වෙන වෙනම පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරා අන්තිමට මොකද වෙන්නේ? කොහෙද? මුළු ශරීරයේම පිළිකුලයි කියන එක හැඟීමක් එනවා. එකින් එක එකින් එක වෙනම පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා දැනෙනකොට ශරීරයෙන් පිළිකුලයි කියලා පවුලක සමාජික පිරිසක් ඉන්නවා කියන්නේ අපිට ටික දවසක් යනකොට තේරෙනවා අප්පෝ ඒ ගෙදර තාත්තත් හොඳ නැහැ. ආයෙත් පස්සේ ටික දවසකින් තේරෙනවා ඒ අම්මත් හරි නැහැ. හරිද? ටික දවසකින් තේරෙනවා දුවත් හොඳ නැහැ. පුතත් හොඳ නැහැ. එයාලා අසත්පුරුසයි කියලා. අන්තිමට අපිට මොකක්ද එක හැඟීමක් එනවා මොකද්ද? මුළු පවුලම අසත්පුරුසයි කියලා. ආන් කැටි කොට දැනෙනවා මුළු පවුලම එහෙමයි කියලා. හ්ම්. ඉන්දියාවේ ඉන්න අය අශීලාචාරයි. ආ කැටි කොට ඉන්දියාව ගැන දැනෙනවා පාරකවත් යන්න දැනෙන්නේ නැහැ කියලා අපිට ඔන්න අපි එහෙම අහලා තියෙනවා නේද? ඒතර අපිට දැනෙනවා මෙහෙම එකක් කියලා. ආ මුළු රටම කැටිකොට එක හැඟීමක් උපදිනවා. අන්න ඒ වගේ අපිට මම මගේ මගේ ආත්මය නෙවෙයි කියලා මේ සියලු ලෝකය තමන්ගේ දුර තියෙන ළඟ තියෙන සන්තකයේ තියෙන සන්තකයේ නැති පුංචි දේවල් ලොකු දේවල් මේ හැම එකක්ම දැනෙන්න ඕනේ. හරිද? අන්න ඒ එහෙම දැනෙනවා දැනෙන්න නම් මොකද කරන්න ඕනේ? ඒවා වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම ආධ්‍යාත්මික ශරීරය අරගෙන තමන්ගේ ශරීරය අරගෙන මමද කියලා හොයලා හොයලා බලන්න. එතකොට තේරෙනවා මේ රූපේ මම නෙවෙයි කියලා. වේදනාව අරගෙන හොයලා බලන්න. සංඥා අරගෙන හොයලා බලන්න. මේ පිළිබඳව අපි ගොඩක් සාකච්ඡා කරා. ඒක මම කරන කරන ක්‍රමය ගැන අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. හරිද මම මගේ නෙවෙයි කියලා තේරෙන විදිහට අපි බොහෝ සාකච්ඡා කරා. මම මගේ නෙවෙයි කියලා තේරෙන විදිහට. එතකොට මෙහෙම තමන්ගේ ශරීරය මෙනෙහි කරලා අනුන්ගේ ශරීරත් මෙනෙහි කරනවා. තමන්ගේ සිත මෙනෙහි කරලා අනුන්ගේ සිතත් මෙනෙහි කරනවා. හරිද? ඊට පස්සේ තමන්ගේ අනුන්ගේ වශයෙන් කොහොමද සතිපට්ඨාන දේශනාව තියෙන්නේ? ඉති අජ්ජත්තං වා පහිද්දාවා අජ්ජත් බහිද්දාවා. ඔන්න උතෙන්ට තමයි දැන් මේ ලඟ වෙන්න යන්නේ. අජ්ජත් බහිද්ද කියන දෙක එකට දැන්. ඒ කියන්නේ දෙකම එකට. හරිද? එහෙනම් අන්න ඒ වෙනකොට මේ වෙනකොට මේ ගානට එනකොට අපිට මේ පැත්ත අනිත් පැත්ත කියන දෙක පිළිබඳ වෙනස ටික ටික අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න ඕන. ආන් ඒක තමයි මමත්වයේ කියන කඩුවෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට මේ පංච උපාදානස්කන්ධය වෙන් කරගෙන හැමතැනම එකම විදිහේ දේවල්. දැන් කිහෙල් ගස් පෙන්වන්නේ පේනවා අපිට. මේ සංස්කාරය ගැන මම කියන්නම්කෝ. සමහර ගස් ලොකුයි. සමහර ගස් පොඩි. හැබැයි ඔක්කොම දිගාලා බැලුවොත් සතුරු ටික විතරයි. නේද? ඒ වගේ අපිට තමන්ව ටිකක් ලොකුවට දැනෙනවා. අනුන්ගේ තියෙන දේවල් ගැන දැනෙනවා. අන්තිමට හැබැයි මේ ඔක්කොම බලනකොට ඇති වෙලා නැති වෙලා යන මේ බලන්න පතුරු ගැලෙවා වගේ කියලා කියන අපි කියනවා. දැන් කඳ වගේ පේනවා. කිහෙල් කඳ වගේ පේනවා සංස්කාරය. ආදරය කියන්නේ හරි කාගේ හරි ආදරයක් දැනෙන ලොකු කඳක් වගේ. හරිද ලොකුට දැනෙනවා. ඉතින් මේක ගැන විමසන කෙනාට තේරෙනවා මේ ඔය කියන ආදරය දැන් තමන්ගේ තමන් කියන්නේ ඉස්සෙල්ලා මං ගැන හොයන්න ඕනේ. මගේ හිතේ උපදින සංස්කාරය තමයි කෙනෙක් වෙනුවෙන් උපදින ආදරය. මේක මොකද කියන්නේ? හැම වෙලේම තියනවාද? වෙන දෙයක් ගැන තරහ ඇති වෙනකොට ඒ කියන්නේ එයා පිළිබඳ නේ වෙන මොකක් හරි කල්පනාවක් ඉන්නකොට අරක නැහැ. අත්දැකලා තියෙනවද ඒක? නේද? වෙන මොනවා හරි දෙයක් ගැන කල්පනාවකින් ඉන්නකොට අර කියන ආදරේ නෑ කොහොමත්ම නෑ. නේද? තියනවද? නෑ. ඊළඟට එක වෙලාවකට ඇති වෙන ආදරේ නෙවෙයි තවත් වෙලාවකට තියෙන්නේ. එහෙම නේද? එතකොට මේක මොකක්ද? එක දිගට තියෙන ආදරයක් කියලා හිතුවට මේක කෑලි කෑලි කෑලි කෑලි තැන් තැන් වලින් තැන් තැන් වලින් ආපු එක වෙලාවකට හැදෙනවා ඊළඟ වෙලාවකට නෑ ආය හැදෙනවා ආය ටිකක් වැඩියෙන් හැදෙනවා ආය අඩුවෙන් හැදෙනවා ආය එපාම වුණා වගේ එකක් හැදෙනවා නේද ඕනෙම නෑ මල වදේ කියලා හිතෙනවා නේද ආය ඕනේ කියලා හිතෙනවා ආය මතක නැති වෙනවා නේද හ්ම් මෙහෙම කෙනෙක් ඉන්නවද කියලා වකක් මතක නැතුන ආය මතක් වෙනවා ඉතින් මේ වගේ මේ මේ එක දිගට තියෙන ආදරයක් මගේ ළඟ තියෙනවා කියලාද ඒක අන්තිමට බලාගෙන ගියාම හරියට හොයලා බැලුවොත් කොයි වගේද? කෑයි ගෑයි තැන් තැන් වලින් සැරෙන් සැරේ මතුවෙච්ච නේද? සැරෙන් සැරේ මතුවෙච්ච මේ කෑලි කෑලි එකක් ඒක. ඒකත් හැම වෙලේම වෙනස් වෙනවා. එහෙම දොර හුඟක් වෙලාවට තිබිලත් නැහැ. නේද? එහෙම එක්කලා අපි කියනවා මගේ හිතේ ලොකු ආදරයක් තියෙනවා කියලා. පිස්සු වගේද නැද්ද? එහෙම කියනවනේ. නේද? ඒක එක දිගට මෙහෙම ඇඳලා බැලුවොත් එහෙම ඇඳලා බලන්න පුළුවන් වුණොත් ආ එයා අපි හිතාගෙන කොහොමද මෙහෙම අකණ්ඩව තියෙන අඳින්න පුළුවන් ඉරක් වගේ ආදරයක් කියලා. හරි බලනකොට කොහොමද තියෙන්නේ? මෙතන දැන් ප්‍රස්තාරයක් වගේ අඳුන දෙන මෙතන තුට්ටයි නේද? එතන පල්ලෙහායින් තුට්ටයි ආය අරහෙන් උඩට එල්ල චුට්ටයි <laughs> තැන් තැන් වල තියෙන චුටි චුටි එක. ඒකයි කියන්නේ ඒක ගලවල බැලුවොත් මොකුත් නැහැ. ඒ වගේමයි එහා පැත්ත. නේද? එහා පැත්ත මෙහා පැත්ත දෙකම තැන් තැන් වලින් මතුවේවි යන නිකන් නිවි නිවිපත් වෙන නේද? බල්බ් වගේ එක එක වෙලාවට උපදින නේද? ඒකයි කියන්නේ ගලවලා බලපුවම මොකුත් නැහැ කියලා. එක එක වෙලාවට උපදින ඇති වෙලා නැති වෙලා යන එකක් ඒක. ඉතින් අන්න එතකොට මේ පැත්තේ තියෙන ප්‍රබල දෙයක් කියලාවත් අර පැත්තේ තියෙන දුබල දෙයක් කියලාවත් මේ පැත්තේ තියෙන දුබල දෙයක් කියලාවත් අර පැත්තේ තියෙන ප්‍රබල දෙයක් කියලාවත් එයාට වෙනම දැනෙන්නේ නැහැ. එතකොට මුළු මනුස්ස සංහතියම එකම වගේ අජත්ත බහිද්දය කියන තැනදී සම්මාස්තන ඥානය ඇති වෙනකොට මුළු මනුස්ස සමාජයම එකම වගේ දැනෙන්න පටන් ගන්නවා. කොතනත් සිද්ධ වෙන සිද්ධ වෙන පොදු දෙයක් තමයි මේ හිතවල උපදින හැඟීම් කියලා අන්න ඒ කාලේ උදා වෙනවා නම් හරිද? මම කමන්නේ පොඩි අනුපදයකට කියන මහා ලොකු විදර්ශකයෝ නම් හරිද? කුලමල කතා කරයිද? මොකද කියන්නේ? කතා කරයිද? උස් පහත් වේද කතා කරයිද? ලොකුකම් පෙන්නයිද? නේද? Tamange කරපු රැකියාව හින්දා හරි. හ්ම්. සීය තාත්තලාගේ තිබ්බ මුදල් හින්දා හරි. හරි ඉන්න gedara හින්දා හරි. හ්ම්. Tamange මොනවා හරි දෙයක් හින්දා. අද සමාජය කොහොමද? අඳින ඇඳුමෙන් පවා මොකද කරන්න හදන්නේ? නේද? උසස් පැලැන්තියක් පෙන්වන්න හැමෝම හදනවා ඉන්න gederin පවා පෙන්නලා හදනවා අයියෝ gadol වලින් පැලැන්ටි හදන්න හදනවා නේද මොනවද gadoluයි පිඟම් මැටි නේද ඕවගින් පැලැන්ටි පැලැන්ටියක් හදාගෙන දානවා නම් තකරන් කෑලි ඒ වගේ වෙයින් නිකන් මම මේ වගේ gedara ඉන්න කෙනෙක් ඉතින් අමුතු විදිහට ඇවිදිනවා ඉබ්බන්ගේවත් නැහැ එහෙම එකක් නේද ඉබ්බට කට්ටකුත් තියෙනවා නේද ඒ වුණත් ගෙවත් නැහැ එහෙම එකක් මේ අපිට තමයි කට්ටෙන් එළියට ආව ගමන් ඉන්න කට්ටෙන් එළියට ආපු ගමන් 아무ත එකක් හැදෙනවා. ඉතින් ඒ වගේ මේක සම්පූර්ණයෙන්ම ඒකාකාරී සමානාත්මතාවයකට පත් වෙනවා අජ්ජත් බහිද්ද වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගත්තාම. හරි ලෝකෙම එකක් වගේ. කුමන භාවනාවකින් වුණත් මේ අසුභ භාවනා කරන කෙනාට මේ ශරීරය එහා ශරීරය ඔක්කොම සමාන විදිහට දැනෙනවා. ධාතු මනසිකාරය වඩන කෙනාට එහා පැත්ත මෙහා පැත්ත සමාන කර දැනෙනවා. හරිද? ඔන්න ඔය විදිහට හිත එකලස් වෙනකොට තමයි පින්වත්නි ඔන්න ඔය සම්මාස්සන ඥානය සම්පූර්ණ වුණාට පස්සේ තමයි කෙනෙකුට නාම රූප પરම්පරාවේ ඇතිවීම නැතිවීම ටික ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හරිද? ඒකෙනුත් ඊට පස්සෙත් කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකටව අඳුර ගන්න එක. හරිද? නමුත් දැන් අපි මේ සංස්කාරයන්ගේ තියෙන මේ වැටි වැටි තියෙන ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනිච්චානුපස්සනාවට වැටලා නැහැ. හරිද? අනාත්තානුපස්සනාවට අනිච්චානුපස්සීව වාසය කරලා නැහැ. අනිත්‍යම වෙලා ඉඳලා නැහැ. ඒ ඒ තමයි අර පටන් ගන්නෙ. පසුව ඒකෙන්ම තමයි අපිට ලෝකෝත්තර ඥානය උපදින්නේ. දැන් මේ කරන්නේ සියලු සංස්කාරයන්. දැකලා ගිරමාන සූත්‍රයේ තියෙන අපූර්ව නේද? අනිත්‍ය සංඥා එක සැරයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියලා. ඊට පස්සේ තියෙනවා අනිච්චානුපස්සී විහෙරති කියලා. හරිද? අනිත්‍ය සංඥා කියන තැන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යය. කෙනෙකුට මේ තුනම එකයිද කියලා. පසුව තියෙනවා අනිත්‍යා සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. ඒක සංඥාවක්. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා උපදින සංඥාව. ඊට පස්සේ අනිත්‍යානුපස්සී විහෙරති. අනිත්‍ය ස්වභාවය අත්දැකීමින් වාසය කරනවා. අනිත්‍ය ස්වභාවය අත්දැක්කානම් තමන් තමන් තුළින් අවබෝධ කරගත්තා නම් Taman තුලින් දැක්කා තම මොකෙන්ද? මනස භාවිතා කළා මොනවා ගැනද? පංච උපාදානස්කන්ධේ අනිත් අනිත්‍යානුපස්සී විහෙති කියන්නේ ඒකයි. එහෙනම් ඒකට තමයි මේ පුහුණු කරන්නේ. හරි? එහෙනම් සම්මර්ථන ඥානය කියන අවස්ථාව වෙනකොට අර මොකද වෙන්න ඕනේ? Tamanගේ සහ අනුන්ගේ වශයෙන් එක වගේ එක සමාන ලෝකෙම කැටිකොට එකක් විදිහට සමාන සමානව උපදින ධර්මතාව විදිහට දැනෙන්න ඕන සමහර ඒ වාගේ නේද? සමහර ඒවාගේ දැන් ගත්තොත් එහෙම අපි ලී කියලා ගත්තොත් ඔක්කොගේම තියෙන යම් යම් රූප රූපයන්. එතකොට ඒ වාගේ මුසු වෙලා තියෙන ආකාරය අනුව යම් යම් වෙනස් වීම තියෙන මුසු වෙන ආකාරය අනුව වෙනස් වීම තියෙනවා. නේද? තේකක් ගන්නකො මිශ්‍ර වෙන හැටියට තේකේ රස වෙනස් වෙන හැබැයි ඔක්කොම කිරිසේ හදලා කට්ටිය මිශ්‍ර කරලා තියෙන හැටි රසය වෙනස්කම් තියෙනවා. ඒ වගේ මේ කර්ම කර්ම චිත්ත ඍතු ආහාර ආදිය මිශ්‍ර වෙලා තියෙන විදිහට එක එක ශරීර එක එක විදිහට සකස් වීමක් තියෙනවා. හරිද? ඉතින් අන්න ඒ වගේ සුළු සුළු වෙනස්කම් තියෙනවා. නමුත් ඔක්කොම එක ඔක්කොම එකම ක්‍රියාවලිය. බුදුරජාන් වහන්සේ නිගණ්ඨනාත පුත්‍ර කියන කෙනාව පහත් කොට සැලකුවේ නැහැ. නිගණ්ඨනාත පුත්‍ර ගැන සඳහන් කරපු වෙලාවේ කොහොම සඳහන් කරේ එතන පහත් ධර්මතා උපදිනවා ඒ సంతානයේ. එච්චරයි. පුද්ගලයා වශයෙන් පහත් කියලා දේශනා කරේ නැහැ පහත් ධර්මතා උපදිනවා කියලා. ඒ වගේ අපිට මේක මම මගේ මගේ ආත්මය නෙවෙයි කියලා මේ ලෝකෙම සංස්කාරපදයක් කියලා හරිද? මේ ලෝකෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඇති වෙන නැති වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ධර්මයි. හරිද? ඒ ලක්ෂණ සහිතව ඇති වෙන නැති වෙන. උදයව්‍ය කියන්නේ උදය වය කියන්නේ ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍ය නෙවෙයි, දුක්ඛත් නෙවෙයි, අනාත්මත් නෙවෙයි. හරිද? ඇතිවීම නැතිවීම සිද්ධ වෙන්නේ කොහොමද? දැන් ඇති වෙනව නැති වෙනව. ආය ඇති වෙනව ආය නැති වෙනවා. එතකොට ඇති වෙලා නැති වෙන්නේ නැති වෙලා ඇති වෙන්නේ ආය වෙනස් වෙලාමයි. ඒකයි අනිත්‍ය ලක්ෂණය. දැන් බලන්න ඇති වෙනව නැති වෙනව. අපි හිතන්නකො මෙහෙම ඔක තේරුම් ගමු. යමක් නැති වෙනව නේද අපි කියනවා ඇති වෙනව නැති වෙනව කියන්නේ නැති වෙනව ඇති වෙනව කියන එකම නේද? නැති වෙලා ඇති වෙන දේ තිබ්බ විදිහටම ඇති වෙනව නම් ලෝකය නිට්ටයයි. නේද? නැති වෙලා ඇති වෙන කෙනෙක්ගේ සිත තුළ නැති වෙලා නැවත ඇති වෙන ආදරය වෙනස් වෙලාමයි ඇති වෙන්නේ. ආ අනිත්‍ය ස්වභාවය. ඒක වෙනස් වෙන්නේ එයාට ඕන විදිහටවත් වෙන කාටවත් ඕන විදිහටවත් නෙවෙයි හේතුවන්. ආන් අනාත්ම ලක්ෂණය. හරි. මේ වෙනස් වෙන දේ පීඩනයක් තියෙනවා. ඒ වෙනස් වෙන දේ වෙනස් වෙනා නම් යම් කිසි දෙයක් ඒකේ හින්දා වෙනත් කෙනෙකුට ඒ ඒකේ හින්දා වෙනස් වෙන දේ එයාටත් අනිත් අයටත් Tamanටත් දෙදෙනාටම යමක් වෙනස් වෙනවා නම් ඒක දුකට හේතු වෙනවා. දුකට හේතු වෙන්නේ හැම වෙලේම මේක නවත්ත ගන්න ඕනේ. හැම වෙලේම මේක නවත්ත ගන්න ලේසි වෙන්නේ නැහැ නේද? අන්න එහෙම වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා දුක්ඛ ලක්ෂණය මතුවෙනවා. එහෙමනම් මෙන්න මේ ලක්ෂණ තුන මුළු ලෝකෙම පැතිරලා තියෙන, වැහිලා තියෙන ඝන පටලයක් වගේ මේ ලක්ෂණ තුන සහිත ලෝකෙම ඇති වෙනවා නැති වෙනවා බව දැනෙන ස්වභාවයට විදර්ශනා වැඩෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි පෙර ගැහැණු මේ කරන්න බැරි දෙයක් නෙමෙයි. මොකද ඉතා ක්‍රමානුකූලව මෙවැනි මානසිකත්වයට එන විදිය අපි දැන් කාලයක් තිස්සේ කතා කරගෙන යනවා. ක්‍රමානුකූලව එන විදිහ. එහෙනම් ඉතින් උත්සාහවන්ත වෙන්න ඕනේ. එවැනි මානසිකත්වයකින් පසු වෙන ලංකාවේ අය නැහැ කියලා හිතන්නේ. නේද? බලන්න ආරණ්‍ය සේනාසන වලට ගිහිල්ලා නේද භික්ෂුන් වහන්සේලා ගොඩ මහන්සිලා වෙහෙස වෙලා කරන්නේ මොකද්ද මේ සංස්කාරයෙන් අතමෙදෙන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න. ඉතින් ඒකින්ද මටත් එහෙම කරගන්න පුළුවන්. ඒ අතන්ට එහෙම කරන්න පුළුවන් නම් මට ඇයි එහෙම කරන්න බැරි? ඒ වෙන උසස් මානසිකත්වයකින් මමත් පෝෂණය වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. මමත් එහෙම කරගෙන අන් අයටත් එවැනි දෙයක් ලබා දීම සඳහා මේ අත්ව තමන්ගේ බාහුවලය උදලා හම්බ කරගත්ත මුදල් විය පහදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කළා. ඉතින් ඒකින්ද මේ අය සිද්ධ කරා වූ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් මේ බණ ඇහෙන තැනක කොතනක හරි කෙනෙක් මමත් ධර්මය තුළට ඇවිල්ලා ඇත්ත අවබෝධ කරගෙන දුක් නැති කරගන්න ඕනේ කියලා වෙහෙස වෙන හැම වාරයක් ගානම මේ අතන්ට බොහෝ පින් දැස් වෙනවා. ඉතින් එවැනි පින්වන්ත මේ හැම දිනාටම අන් අයට උදව් උපකාර කිරීම හේතුවෙන් තමන්ට තමන්ට අවශ්‍ය කරන උතුම් නිර්වාණ සාන්තිය දෙන සංසෙන්ඩ අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය බවට මේ මහා පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති